එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වදින පිළිගත් දේශපාලන පක්ෂ සහ වාදින කණ්ඩායම් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෙන්බාර නිලධාරී ඩීපීජී කුමාරසිරි මහතා වෙත සිය නාම යෝජනා පත්‍ර බාර දී තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ වගේම තවත් පිළිගත් දේශපාලන නාම විදිහට බාර දී තිබෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර ක්ෂේත්‍රයේ කාර්යාල පරිශ්‍රය අවට මේ වන විට ඊයේ සිටම දැඩි පොලිස් රැකවල් යොදා තිබෙන ආකාරයකුත් දකින්නට පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රය වගේම කාර්යාලය භූමියෙන් පිටතත් ඒ ආකාරයටම රැකවල් ආරක්ෂාව තරකොර තිබෙනවා. වෙනදා දුටු දර්ශන අද දිනේ දකින්නට නැහැ. මොකද වෙනත් මැතිවරණ වලදී අපට සුපුරුදු දර්ශනයක් තමයි අපි දුටු පෙළපාලියම සඳහා විශාල වශයෙන් එක් එක් අපේක්ෂකයින් වෙනුවෙන් කණ්ඩායම් රැඳී සිටින ආකාරය තැන තැන අද නමුත් එවැනි තත්ත්වයක් අපට දකින්නට නැහැ. කිසිම අපේක්ෂකෙක් මෙවර පෙළපා ගැනීම සඳහා තම ආධාරකරුවන් සංවිධානය කොට නොතිබෙන ආකාරයක් තමයි දකින්නට තිබෙන්නේ. එයයි දැනට තත්ත්වය මම ප්‍රසිකුරුනේරු අනුරාධපුරයේ සිට